නමෝ බුද්දාය. සෞම්‍යවන්තියක්. ඇය විටක සෞම්‍යවන්තියක්. ඇය විටක පුණ්‍යවන්තියක්. ඇයට ජීවිතයේ බොහොම හොඳින් ගත කරන්නට අවශ්‍ය වෙන සදහම් කාරණා තමයි අද දවසේදී අපි ධම්සරණී සදහම් පිළිසඳර තුළින් ලබා දෙන්නට සෝදානම් වෙන්නේ. ඇය මේ සමාජයේ නියෝජනය කරන ප්‍රබලම චරිතයක්. ප්‍රබලම භූමිකාවක්. එනිසාවෙන් ඇය වෙනුවෙන් අද දවසේදී අපි ධම්සරණී සදහම් පිළිසඳර මේ පැයක කාල සීමාව වෙන් කරන්නට හේතුවා. ඉතින් අද දවසේදී අපි බොහොම සුවිශේෂී මාතෘකාවක් ගැන කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මේ වෙලාවේ මේ මොහොතේදී ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපිව නරඹන ඔබට මේ මාතෘකාව අතිශය වැදගත් වේවි. මම මේ තරම් මේ මාතෘකාව ගැන කියන්නේ මේ තරම් මේ මාතෘකාව වැදගත් නිසා. අද දවසේදී අපි කතා කරන්නේ බිරිඳ පිළිබඳව බිරිඳ එහෙම නැත්නම් භාර්යාව පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නට ධම්සරණී සදහම් පිළිසඳර තුලින් කාලය වෙන් කරන්නට හිතුවේ. ඉතින් අපි ප්‍රථමයෙන්ම මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේව අපි ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. පින්වත් මෑණියන් වහන්ස කතාබහ ආරම්භයේදීම මම හිතුවා පින්වත් මෑණියන් වහන්සේගෙන් අහන්නට ඕන කියලා වර්තමානයේ දකින්නට ලැබෙන බිරින්දෑවරුන්ගේ ස්වභාවය ලක්ෂණයන් කොයි ආකාරයෙන්ද කියලා. මාගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි තේෂ මතක් කළා වගේ අද අපි කතා කරන්නේ බිරිඳ කියන භූමිකාව ගැන. ඔබ පසුගිය සතියේ වැඩසටහන නැරඹුවා නම් මතක ඇති අපි කතා කළේ විවාහය ගැන. විවාහය කියන තීරණාත්මක සම්දිස්ථානය තුල ඇගේ ජීවිතයේ අනාගතය තීරණය වෙන්නේ කොහොමද? ඒ විවාහ ජීවිතය සාර්ථක අසාර්ථකත්වය ඒ බිරිඳ කියන භූමිකාව මත තීරණය වෙන්නේ කොහොමද කියන එක අපි ගැන අපි කතා කළා දිවේෂා. එතකොට ඒ විවාහයෙන් පස්සේ තරුණියව අපි හඳුන්වන්නේ බිරිඳක් හැටියට. ඒතර විවාහයෙන් පස්සේ තවදුරටත් ස්වාධීන දෙමව්පියන්ගේ ආදරයේ සෙනෙහස යටතේ රැකවරණ යටතේ ඉන්න චරිතයක් නෙමෙයි. ඒ තමන්ගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තමන්ගේ ස්වාමියා යටතේ ජීවත් වෙන තවත් කෙනෙක් සමග අදහස් හුවමාරු කරගන්න චරිතයක් තමයි බිරිඳ කියලා කියන්නේ. ඒතර වර්තමානයේ බිරිඳෑවරුන් ගැන අපිට සමාජයේ දකින්ද අහන්න ලැබෙන අපි සමග කතාබස් කරන බිරිඳෑවරුන් ගැන අපි කතා කරොත් ඇත්තටම අපි ගිය සතියේ වැඩසටහනේ කිව්වා වගේම තමයි අපිට කියන්නේ ಗುಣධර්ම පැත්තෙන් ගත්තොත් ලොකු සතුටුදායක දෙයක් කියන්න අපහසුයි. මේ එදිනදා තොරතුරුත් එක්ක තමයි අපි මේ විදිහට කතා කරන්නේ කතා කරන්නේ. يعني අපිත් කාන්තාවන් හැටියට, තිරේෂත් කාන්තාවක් හැටියට, මාත් කාන්තාවක් හැටියට කාන්තාව අපි ගොඩක් කැමති කාන්තාවකේ ಗುಣ කතා කරන්න. එහෙමයි මනස. නමුත් වර්තමානයේ මේ පිරිහිලා යන සමාජය තුළ කාන්තාවක් සතු ಗುಣදහම් වල පිරිහීමත් එක්ක අපිට කාන්තාවව නියෝජනය කරන්න බෑ ඇගේ ගුණවත්භාවයෙන් ඉස්මතු කරමින්. මොකද අපි ඇත්ත කතා කරන්න ඕනේ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. අපි ඇත්ත වහලා උඩින් බොරුවක් කතා කරොත් ඒක සමාජයේ පිළිඅරගන්නේ නැහැ. ඉතින් ආන් ඒ නිසා අද වර්තමාන සමාජයේ ගත්තොත් බිරිඳ කියන භූමිකාව ගත්තත් ඒ බිරිඳ කියන භූමිකාව තුළ ඒ කාන්තාව ඒ තරුණිය බොහෝ විට අද ප්‍රශංසා මුඛයෙන් කතා කළ හැකි චරිතයක් වෙලා නැහැ. අතීතයත් එක්ක ගලපලා බලනකොට බුදුදහමත් එක්ක අපිට ලැබිච්ච සම්ප්‍රදායත් එක්ක ගන්නකොට අද ඊට වඩා ගොඩාක් හාත්පසින් වෙනස් දෙයක් තමයි මේ ලංකාවේ පවා දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම පින්වතුනි විවාහ වීමත් එක්ක ඇය තවත් පුද්ගලයෙකුගේ ඇය විවාහ වන ස්වාමි පුරුෂයා යටතේ ජීවත් වෙනකොට ඇයට ස්වාමියාට කීකරු වෙන්න සිද්ධ වෙනවා. ස්වාමියාගේ අදහස් වලට ගරු කරන්න වෙනවා. ඒ වගේම ස්වාමියාගෙන් එන යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇයට ඉවසන්න සිද්ධ වෙනවා. නමුත් අද ගත්තොත් ත්‍රිේශ අද ඉන්න බිරින්දෑවරුන් තුල අර තමන්ගේ ස්වාමියාගේ අදහස් වලට ගරු කරන ස්වභාවය ඊළඟට ස්වාමියා යටතේ ඉන්න තියෙන කැමැත්ත අද ගොඩාක් විට අඩු වෙලා. ඊළඟට ඒ විවාහයත් සමග ඒ බිරිඳට පැවරෙන යුතුයකම් සහ වගකීම් සමුදායත් එක්ක ඇයට කලින් වගේ විවාහයට කලින් වගේ සැහැල්ලු සරල ජීවිතයක් ගත කරන්න අමාරුයි. ඒතර අද ගත්තොත් පින්වත්නි අද තරුණ බිරිඳක් ඇය බලාපොරොත්තු වෙනවා විවාහයෙන් පස්සේ කලින් හිටියා වගේම ස්වාධීන වෙන්න. කලින් හිටියා වගේම විනෝදයෙන් ඉන්න. නිදහසේ ඉන්න. ගොඩාක් හිට අද ගත්තොත් බිරිඳ ගත්තත් ස්වාමියා වගේම තිරේෂ අද රැකියා කරනවනේ. ඒතර ඒ කල්පනා කරනවා මාත් රැකියාවක් කරනවා. මම මුදල් හම්බ කරනවා. එහෙනම් ස්වාමියාත් මුදල් හම්බ කරනවා මාත් මුදල් හම්බ කරනවා. එහෙනම් මට පුළුවන් මට ලැබෙන ආදායමෙන් මට ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඒ තීරණය කරනවා. ඊළඟට ඇය බලාපොරොත්තු වෙනවා කලින් වගේම නිදහස. ඇයට ඕනි ගමනක් බිමනක් යන්න, යාළු මිත්‍රයන් එක්ක සතුටු වෙන්න, ඊළඟට අර තරුණියක් වගේ අඳින්න පළඳින්න, කතා කරන්න. ඇය ලෝක කැමැත්තක් දක්වනවා වර්තමාන බිරිඳ. නමුත් සමහර විට ඒක ඒ ඒ තමන්ගේ රුචිකත්වය නිසා ස්වාමියා බිරිඳ අතර ගැටුම් ඇති වෙනවා. ඊළඟට ඇය විවාහ වෙලා යන නිවසේ ඉන්න පිරිස පිරිසගෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. කියන්නේ මීට වඩා බිරිඳ කියන චරිතය සංවර විය යුතුයි. ඇඳුමෙන් පැළඳුමෙන් කතා බහින් සංවර විය යුතුයි කියන මතය තමයි ගොඩාක් විට සමාජයේ ඉන්නේ. ආන් ඒ නිසා බොහෝ විට ඒ බිරිඳ කියන භූමිකාව අද සමාජයෙන් ගැරහුම් ලබනවා. ඒ නිසා මහන්සි ගන්න ඕනි පින්වත්නි යම්කිසි බිරිඳක් ඒ වගේ විවාහ ජීවිතයකට ගියාට පස්සේ කාන්තාවක් ඒ බිරිඳ තමන්ගේ ස්වාමියාගේ අදහස් වලට ස්වාමියාගේ රුචි අරුචිකම් වලට හිස නමන්න තරම් නිහතමානී භාවයක් තියෙන්න ඕනේ. අද ඒ නිහතමානී බව නැහැ. ඊළඟට ගත්තොත් අද වර්තමාන සමාජය තුළ ගොඩාක් විට ස්වාමියාට දිවි පුදලා ඉන්න කාන්තාවන් දකින්න අඩුයි. ඒ ස්වාමියාට දිවි පිදීම කියලා කියන්නේ කිරේෂා ඒකට කියනවා පතිවත කියලා. පතිවතාව කියලා කියනවා. එතකොට පති භක්තිය කියලා කියන්නේ තමන් ස්වාමියාව සිතවිල්ලකින්වත් ක්‍රියාවකින්වත් වචනයකින්වත් ඉක්මවා යන්නේ නැහැ. නමුත් අද ඒ ස්වභාවය ගොඩාක් වෙනස්. සමහර විට ඇය නිවසට ස්වාමියා ඉදිරියේ ඇය වෙනම චරිතයක්. බස් රථයේ යනකොට ඇගේ හැසිරීම වෙනස්ම විදිහක්. රැකියා කරන ස්ථානයේ ඇගේ චරිතය ඇගේ හැසිරීම වෙනස්ම විදිහක්. ආන් ඒ නිසා ඇය බොහෝ විට සමහර විට මේ අද ජීවත් වෙන තරුණ බිරින්දෑවරුන් නොදැනුවත්වම ඒ පරිසරයේ ගොදුරු බවට පත් වෙලා තමන්ගේ උතුම් පතිවත විනාශ කරගෙන. ඒ වගේ දේවල් අනන්තවත් පුවත්පත්වල දකින්න ලැබෙනවා. ඒ නිසා අවසානයේදී ජීවිතහානි වලට පවා ලක් ජීවිතහානි වලට පවා ලක් වෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක් තමයි අද මේ වර්තමානයේ බිරින්දෑවරුන් ගැන අපි කතා කළොත් අපිට කතා කරන්න තියෙන්නේ. තව බොහෝ දේවල් අපිට ඒ විදිහට ඉස්මතු කරන්න පුළුවන්. නමුත් මේ කියපු ටිකෙන් යමෙක් තේරුම් ගත්තොත් තමන්ගේ අද ජීවත් වෙන බිරිඳක් හැටියට අද තමන්ගේ තියෙන මේ අඩුපාඩුව කුමක්ද කියලා මේ වැඩසටහන අවසානයේ දුර්වලතා අඩුපාඩු තමන්ටම සකස් කරගන්න පුළුවන් වේවි. ඒ අතරම තමයි අපි අතර ඉන්නවා ස්වාමි පුරුෂයන්ගෙන් නොයෙක් තාඩන පීඩනවලට ලක් වෙලා මුළු ජීවිත කාලයම හැඬු කඳුලින් ගත කරන අහිංසක බිරින්දෑවරුණු තේ අතරම ඉන්නවා. ඉතින් ඔය වගේ තමයි තිරේෂ අපිට අද දවසේ වර්තමානයේ බිරිඳ කියන භූමිකාව ගැන කතා කරොත් අපිට කතා කරන්න තියෙන්නේ. පින්වත් මැනියන් වහන්ස පළවෙනි දැන් මේ පූර්විකා විදිහට අපි කතා කරගෙන යනකොට පින්වත් මැනියන් වහන්සේ කිව්වා මේ පතිවෘතාව පිළිබඳව. මේ අපි තහලා තියෙනවා මේ වචනේ බොහොම හුරු පුරුදුයි මේ ප්‍රතිවතාව රැකගෙන ඉන්න ඕන කාන්තාවක් විදිහට ඔබ බිරිඳක් වුණොත් කවදා හරි දවසක ජීවිතයේදී බිරිඳක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ප්‍රතිවතාව රැකගෙන ඉන්නට ඕන කියන කාරණාව අපි අහලා තියෙනවා. ඇයි මේක මේ තරම් උත්තරීතර වෙන්නේ පින්වත් මැනෙනවාස්? අපි විග්‍රහයක් ඉදිරිපත් කරමුකෝ. ඇත්තටම පින්වත්නි පතිවත නැත්නම් පතිවතාව කියලා කියන්නේ අපි කලින් කිව්වා වගේ තමන් සිතින් කයින් වචනෙන් සැමියා තමන්ගේ ස්වාමියා ඉක්මවා නොයෑම ස්වාමියාට දිවිපෙදීම පින්වත් මෑණියන් වහන්සේ සමා වෙන්න බාධා කරන්න පින්වත් මෑණියන්ස සිත කය වචනය තිදොරින්ම අපි ස්වාමියා ඉක්මවා නොයා යුතුයි නොයා යුතුයි අනිවාර්යයෙන්ම කියන්නේ සිතවිල්ලකින්වත් තවත් තමන්ගේ ස්වාමියා ඇරෙන්න වෙනත් පුරුෂයෙක් කෙරෙහි රාග සිතවිල්ලක් ඇති කරගත්තොත් බැඳීමක් ඇති කරගත්තොත් ඇගේ පතිවත පිරිසුදු නැති දේශ. එතකොට කායික ක්‍රියාවක් විතරක්ම නෙමෙයි. සිටිවිල්ලෙන් තමා සිටිවිල්ලෙන් පවා මේ තමන්ගේ පතිවත කිලිටි කරගන්න පුළුවන්. ආන් ඒ නිසා තමයි කිව්වේ සිතින් කයින් වචනේ තමන්ගේ ස්වාමියා ඉක්මවා නොයෑම තමයි පතිභක්තිය නැත්තම් පතිවතාව කියලා හඳුන්වන්නේ. පින්වත්නි මේ පතිවත නැත්නම් මේ ප්‍රතිවතාව කියලා කියන්නේ විශේෂයෙන්ම කාන්තාවකට දෙව්ලොව ඉපදීම පිණිස උපකාර වන ඊටාම උත්තරීතර පින මහා පුණ්‍ය බලයක් රැස් වෙනවා පතිවත ආරක්ෂා කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියාට දිවි පුදලා තමන්ගේ ස්වාමියා ඉක්මවා නොයා මේ පති භක්තිය නැත්නම් මේ පතිවතාව ආරක්ෂා කරගෙන සිටියොත් ඇය මරණින් මත්තේ නිම්මාන රතී දිව්‍ය ලෝකේ මනාප කායික දෙවියන් අතර උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ නිම්මාන රතී දිව්‍ය ලෝකය කියලා කියන්නේ පින්වත්නි චාතුම් මහරජිකේ තාවතින්සය යාමය තුසිතේ කියලා කියන දිව්‍ය ලෝක හතරකටම වඩා ඉහළින් තියෙන දිව්‍ය ලෝකයක්. එතකොට ඒ තරම්ම ඉහළ දිව්‍ය ලෝකයක උපදින්න තරම් මේ පතිභක්තිය කියන පුණ්‍ය බලය ප්‍රබලයි. එතන මේ මනාපකායික දෙවියන් අතර උපදිනවා කියලා කියන්නේ මනාපකායික දෙවිවරු කියලා කියන්නේ තිරේෂා ඒ දිව්‍ය කොට්ටාශයට පුළුවන් Tamanට කැමැති කැමැති රූපයක් මවා ගන්න. Taman කැමැති හඬක් මවා ගන්න. Tamanට කැමැති කැමැති විදිහට Tamanගේ දිව්‍ය සැප සම්පත් වෙනස් කරගන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසා මනාප කායික කියලා ඒ දෙවිවරු හඳුන්වනවා. විශේෂයෙන් ගත්තොත් විශාකා මහෝපාසිකාව ඇය ඊටාම යහපත් අයරින් තමන්ගේ ඒ පති භක්තිය පතිවතාව ආරක්ෂා කර ගැනීම නිසා මේ වෙනකොට ඒ නිම්මාන රති දිව්‍ය ලෝකේ සුනිම්මිත කියන ඒ දිව්‍ය ලෝකේ අධිපති වූ දිව්‍ය රාජයාගේ අග මෙහෙසිය හැටියට ඉපදිලා ඉන්නේ විශාකා මහෝපාසිකාව. ඉතින් ආන් ඒ නිසා ප්‍රබල පිනක්. ඒ වගේම ඔබ විමානවත්තු කියන කොටස කියවලා තියෙනවා නම් විමානවත්තු කියන බුද්ධ දේශනා කොටාසේ ඔබ කියවලා තියෙනවා නම් ඒ විමානවත්තුවල බොහෝ දිව්‍යාංගනාවන්ගෙන් මුගලන් මහරහතන් වහන්සේ රැස් කරපු පින ගැන අහනකොට ඒ දිව්‍යාංගනාවන් කියනවා මම මානුෂ්‍ය ජීවිතේ ඉන්නකොට මං ස්වාමියාට කීකරුව හිටියා. මම කෝප වුණේ නැහැ. මම ස්වාමියාට එක ටික කීවේ නෑ. මම තරහ ගත්තේ නෑ. මම වෛර කරේ නෑ. මම ඊර්ෂ්‍යා කරේ නෑ. මම ස්වාමියා ඉක්මවලා වෙනත් පුරුෂයෙක් ගැන සිතවිල්ලකින්වත් සිතුවේ නෑ. ඒ වගේම ස්වාමියා හරි හම්බ කරගත්ත ධනය මම ආරක්ෂා කළා. ඒ නිසයි මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා තමන් පෙර මනුෂ්‍ය ජීවිතේ ඉන්නකොට රැස් කරගත්ත පින වුන් සතුටින් සිහි කරනවා. ඒ තරම්ම පතිවත උත්තරීතරයි. ඒ වගේම පතිවතාව කියලා කියන්නේ තිරේෂා සත්‍යක්‍රියා කරලා තමන්ගේ ජීවිතයට එන අභියෝග වලින් ජය ගන්න පුළුවන් තරම් බලගත් දෙයක්. සත්‍යක්‍රියා කරන්න පුළුවන් දෙයක්. අතීතයේ ගත්තොත් ඔය ජාතක කතා ගත්තත් ඊළඟට බුද්ධ දේශනා ගත්තත් අපිට නොයේ තැන්වල හමු වෙනවා කාන්තාවන් පතිවත සත්‍යක්‍රියා කරලා සමාජයෙන් තම සමහර තමාගේ ස්වාමියාගෙන්ම එන නිന്ദා අපහාස හමුවේ දෙවියන්ගේ අනුකම්පාව ලැබිලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ඒ ජීවිතේට එන අභියෝග ජයගත් අයුරු ගැන හරි ලස්සන විස්තර අපිට පොතපතේ සඳහන් වෙනවා. ඒ වගේ එක අවස්ථාවක් මම කාල වේලාව තියෙන විදිහට මම කියන්නම් තේරේෂා සම්බුලා ජාතකය. ඒ සම්බුලා ජාතකේ මේ කොසල් රජතුමාගේ බිරිඳ කොසල් රජතුමාගේ බිරිඳ මල්ලිකා දේවිය ගැන තමයි සඳහන් වෙන්නේ. ස්වාමීන් වහන්සේලා කතා වෙනවා මල්ලිකා බිසව හරීම මේ ස්වාමි ගෞරවයෙන් යුක්තයි. දෙවියෙක්ට වගේ තමන්ගේ ස්වාමියාට මේ පුදනවා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අද විතරක් නෙමෙයි. මල්ලිකා අතීතයේ තමන්ගේ ස්වාමියාට දෙවියෙක්ට වගේ පුද පූජා කළා, සත්කාර කළා කියලා. අතීතයේ මේ කොසල් රජතුමා බරණැස් නුවර ප්‍රධාන රජුරුවන්ගේ පුතෙක් හැටියට ඉපදිලා හිටියා. ඔහුගේ නම සොත්තිසේන. යුව රජු හැටියට දෙවෙනි රජු හැටියට තමයි එතකොට ඔහු හිටියේ. ඒතර මල්ලිකා දේවිය තමයි කොසල් රජතුමාගේ අග මෙහෙසිය. අන්තපුරේ බොහෝ බිසෝවරුන් හිටියා. ඔවුන් අතරින් අග මෙහෙසිය හැටියට හිටියේ මල්ලිකා දේවිය. ඇගේ නම සම්බුලා. කාලයක් යනකොට මෙහෙම ඉන්නකොට සොත්තිසේන රජතුමාට හිතපු නැති විදිහට මුළු ශරීරයේම ගෙඩි දාලා ඒ ගෙඩි ටික ටික ටික ටික ලොකු වෙලා කුෂ්ඨයක් හැදුනා. ඒ ගෙඩි පුපුරලා මුළු ශරීරෙම සැරව ගලන්න පටන් ගත්තා. කොච්චර වෙද්දු ඇවිල්ලා ප්‍රතිකාර කරත් සුව වුණේ නැහැ. ඒ නිසා සොත්තිසේන රජතුමා කල්පනා කරා මං වගේ කුෂ්ඨ රෝගියෙකුට කවුද රාජ්‍ය දෙන්නේ රට පාලනය කරන්න දෙන්නේ. ඒ නිසා මම මේ ඊටාම නින්දිත රෝගයකින් පීඩා විඳින මම කැලේට ගිහිලා මැරෙනවා කියලා හිතලා වනවදින්න තීරණය කරනවා. ඒ වෙලාවේ තිරේෂා සොත්තිසේන රජතුමාගේ තනි නොතනියට ඔහු අත්නොහැර හිටියේ අරාග මිහිසිය. සම්බුලා දේවිය තමන්ගේ ප්‍රියාදර ස්වාමියත් එක්ක කුෂ්ඨ රෝගයකින් පීඩා විඳින තමන්ගේ ස්වාමියාත් එක්ක වනවදින්න ඇය තීරණය කළා. වනයේට ගිහිල්ලා ආරාමයක් හදාගෙන දැන් සම්බුලා දේවි තමයි සම්පූර්ණයෙන්ම ස්වාමියාගේ ශරීරයේ අර බෙහෙත් කොළ වලින් හදාගත් ඖෂධ වර්ග වලින් හදාගත්ත දේවල් ඇඟ ගල්වලා උපස්ථාන කරන්නේ සම්බුලා දේවි. ඊළඟට වනයේට ගිහිල්ලා පළවෙල නෙලාගෙන ඇවිල්ලා තමන්ගේ ස්වාමියාව පෝෂණය කරන්නේ සම්බුලා දේවි. ඔහුම ඉන්නකොට දවසක් සම්බුලා දේවි පළවෙල නෙලන්න කියලා කැලේ ඈතට යනකොට මේ කැලේ හිටපු අමනුෂ්‍යයෙක්ට රාක්ෂයෙක්ට අහු වෙනවා සම්බුලා දේවිය. අහු වෙලා සම්බුලා දේවියගේ රූමත් භාවයට වසඟ වෙලා මේ රාක්ෂයා එව තමන්ගේ විමනට එක්කන් යන්න හදනවා. ඒ වෙලාවේ ඇය මේ ඇය ගොඩාක් විලාප දෙනවා අනේ මම මගේ ස්වාමියා ඉක්මවලා මම සිතවිල්ලකින්වත් තවත් පුරුෂයෙක් ගැන හිතලා නැහැ මං වගේ ස්වාමි භක්තියකින් ඉන්න කාන්තාවකට මේ මහ කැලේ මේ පිසාචයෙකුගෙන් එන මේ විපත දැකලා මාව බේරගන්න කවුරුත් නැද්ද කියලා ඇය කෑ ගහලා හඬා වැළපෙනවා. ඒ වෙලාවේ ඇගේ ඒ පති භක්තිය කොයිතරම්නම් පිරිසිදුද කියන්නේ. ඇයට දේව අනුකම්පාව ලැබෙනවා. ඇගේ මේ විලාපය ඇහෙනවා දෙදෙව් ලොවට අධිපති සක්දෙවිඳුන්ට. සක්දෙවිඳුන්ගේ පණිපුල් ආශ්‍රණය උණු වෙනවා. වජ්‍රායුධය කියන සක්දෙවිඳුන්ගේ ආයුධයත් අරගෙන ඒ ස්ථානයට ඇවිල්ලා අර අමනුෂ්‍යයාට අර යක්ෂයාට තර්ජනය කරනවා සම්බුලා දේවිය අතහරින්න කියලා. ඉතින් ඒ වෙලාවේ අමනුෂ්‍යයා සම්බුලා දේවිය අතහරිනවා. සක්දෙවිඳුන්ට පින් දීදී සම්බුලා දේවිය නැවතත් තමගේ පන්සල කරා ආරාමයේ කරා යනවා. දැන් ওই සිදුවීම සිද්ධ වෙච්ච නිසා දැන් ගොඩාක් හැන්දෑ වෙලා රාත්‍රියත් එළඹිලා ඇය හඳේලියෙන් තමයි පාර හොයාගෙන පන්සලට යන්නේ. ඒ වෙලාවේ දැන් අර කුෂ්ඨයක් හැදිලා ඉන්න තමන්ගේ සාමියා සොත්තිසේන රජතුමා සම්බුලා දේවිය රෑවෙන්න රෑවෙන්න සැක කරනවා. මං වගේ කුෂ්ඨයෙක් එක්ක දැන් මෑට ජීවත් වෙන්න තිබ්බ කැමැත්ත නැති වෙලා ඇති. මාත් එක්කම ඇයට සතුටින් ඉන්න බැරි නිසා ඔය වනේ ඉන්න කවුරු හරි එක්කම ඇය අනාචාරයේ හැසිරෙනවා ඇති කියලා ගොඩාක් වැරදි විදිහට මේ උතුම් කාන්තාව ගැන සොත්තිසේන රජතුමා හිතනවා. සම්බුලා දේවිය නැවත ආරාමයට ඒ පන්සලට ආවට පස්සේ තදින්ම ඇයට බැන වදිනවා. ඔබ මේ තරම් රාත්‍රියේ රාත්‍රියේ වෙලා කොහෙ ගිහිලාද මේ එන්නේ? මම කුෂ්ඨ රෝගියෙක් නිසා මේ වනයේ ඉන්න වැද්දෙක් එක්ක හරි මේ වනයේ ඉන්න තපස් රකින්න තාපසයෙක් එක්ක හරි ඔබ අනාචාරයේ හැසිරුණා නේද කියලා අභූතයෙන් චෝදනා කරනවා. ඒ වෙලාවේ සම්බුලා දේවිය Tamanට වෙච්ච සිදුවීම Tamanට මූණ දෙන්න වෙච්ච සිදුවීම සියල්ලම කියනකොට සොත්තිසේන රජතුමා කියන නෑ මං ඕවා පිළිගන්නේ නැහැ. කාන්තාවන් කියලා කියන්නේ සත්‍ය කියන අය නෙමෙයි. බොරු කියන අය. මං ඔබව පිළිඅරගන්නේ නෑ කියලා එක දිගට නිඳා කරනවා. ඒගේ සීලයට. ඒ වෙලාවේ සම්බුලා දේවිය අඬ අඬ කලයකට පැන් එකක් අරගෙන ඒ පැන් කලයේ හිස මත තියාගෙන ඒ සත්‍යක්‍රියා කරනවා. ඒ සත්‍යක්‍රියා කරනවා මං මගේ සිතින්වත් මං මගේ කයින්වත් මං මගේ වචනයෙන්වත් මගේ ස්වාමියා ඉක්මවා ගියේ නැහැ. මම මේ තාක්කල් මගේ ප්‍රතිභක්තිය ආරක්ෂා කරා. මගේ ප්‍රතිවතාව පිරිසුදුයි. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. මේක සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් මගේ ස්වාමියාගේ රෝගය සුවපත් වේවා කියලා අර පෙන් කලයේ රජතුමාගේ හිසට හලනවා. හරි පුදුමයි තිරේෂා. ඒ කොයිතරම් මේ පතිවත පිරිසුදුද කියන්නේ පතිභක්තිය කොයිතරම් සත්‍යක්ද කියන්නේ අර සිහිල් පෙන් කලයේ තිබ්බ ඒ සිහිල් පෙන් ශරීරයට වැටෙනවාත් සමගම අර මුළු ශරීරය පුරාම තිබ්බ කුෂ්ඨ රෝගය සුවපත් වෙනවා. සුවපත් වෙලා ඔවුන් දෙදෙනා නැවතත් තමන්ගේ රාජ්‍ය කරා බරණැස් නුවර කරා ගිහිල්ලා බොහොම සතුටින් කාලය ගත කරනවා. ඉතින් ඒ තරමටම තමන්ගේ රෝගී වෙච්ච ස්වාමියාව සුවපත් කරන්නට තරම් සත්‍යක් බලයක් ගැබ් වෙලා තියෙනවා පතිවතාව තුල. එතකොට තීරේෂ අද වුණත් අද වුණත් යම්කිසි ස්ත්‍රියක් යම්කිසි බිරිඳක් පිරිසුදුවට තමන්ගේ පතිවතාව ආරක්ෂා කරනවා නම් සිතිවිල්ලකින්වත් ස්වාමියා ඉක්මවා යන්නේ නැත්නම් ඇට එන ඇයට එන අභූත චෝදනා සමාජයෙන් එන අභූත චෝදනාවලට ඇයට නිවැරදි විසඳුමක් ලැබෙනවා. ඇයට දෙවියෝ හෝ උපකාර කරනවා. එහෙම නැත්නම් ඒ පතිවතාව නම් උතුම්ම බලයෙන් ඒ සත්‍යෝ බලයෙන් ඇයට විසඳුමක් ලැබෙනවාමයි. එනිසා මේ පතිවත කියලා කියන්නේ ඩිරේෂා ඊටාම උත්තරීතර දෙයක්. පතිවතාව කොයිතරම්නම් උත්තරීතර දෙයක්ද පින්වත් මෑණියන් වහන්සේ අපට ඒ ගැන බොහොම හොඳින් මනාකොට පහදා දුන්න. අපි තවදුරටත් අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන සෝදානම් ඊට පෙර ආතුව අපි සෝදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු. Thank you. නැවතත් ඔබ ධම් සරණේ සදහම් පිළිසඳරත් සමගින් අපි විරාමයට යන්න මත්වෙන් පින්වත් මෑණියන් වහන්සේ කතා බහ කළේ පතිව්‍රතාවයේ තියෙන උත්තරීතර භාවය පිළිබඳ. දැන් අපි පහදා දෙමු පින්වත් මෑණියන් වහන්සේ ස්වාමි භක්තියෙන් යුක්තව කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව ගැන. මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ කාරණාව ගැන උනන්දුයි. බොහෝ දෙනෙක් මේ ගැන හරියට දන්නේ නැහැ. පහදලා දෙන්න කෙනෙක් නැහැ. මොකද බිරිඳකට කවුරුත් උපදෙස් දෙන්න අවවාද දෙන්න යන්නේ අම්මා කෙනෙක් ළඟින් හිටියොත් මේ දේවල් කියලා දෙයි. නමුත් එහෙම නැත්තම් එහෙම නැති බිරින්දෑවරු ඕනතරම් ඉන්නවා. අවබෝධයක් දැනුමක් මේ පිළිබඳව හරි හැටියට නැති අය. ඒ වෙනුවෙන් අපි පහදලා දෙමු පින්වත් මෑණින් වහන්ස කොයි ආකාරයෙන්ද ස්වාමි භක්තියෙන් යුක්තව කටයුතු කරන්නේ කියලා. ඇත්තටම පින්වත්නි ඒ ප්‍රශ්නෙට තිරේෂ අපි අපේ මතයක් කියනවට වඩා ගොඩාක් සාර්ථකයි ඒ සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන ඉස්මතු කිරීම. එහෙමයි මෑණස්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉන්න බිරින්දෑවරුන් වර්ග කරා. ඒ වර්ග අතර බිරින්දෑවරුන් 7 දෙනෙක් උන්වහන්සේ මේ ලෝකේ බිරින්දෑවරුන් වර්ග කරලා ඒ බිරින්දෑවරුන් අතරින් 3 දෙනෙක්ම නිරේ යනවා. හේතුව ස්වාමි භක්තිය නැතිවීම. ඒ අතර භාගතුනාංශ දේශනා කරනවා යම් බිරිඳක් ඇයට කියනවා වදක භාර්යාව කියලා. ඒ කියන්නේ ස්වාමියාට වද දිදී වද දිදී ස්වාමියාව පෙළෙන බිරිඳ මරණින් මත්තේ නිර යනවා. ඇයට ස්වාමි භක්තියක් නැහැ. ඊළඟට චෝරි භාර්යා. චෝරි භාර්යා කියලා කියන්නේ ඇය සෙරක් වගේ. ස්වාමියා උපේන ධනය විනාශ කරනවා, හොරෙන් ගන්නවා, අයිතු දේවල් වලට ඒවා යොමු කරනවා. ඇයට ස්වාමි භක්තියක් නැහැ. ස්වාමියා කෙරෙහි අනුකම්පාවක් නැහැ. ඇයත් මරණින් මත්තේ නිර යනවා. ඊළඟට ළමා තැනියෙක් වගේ ළමා තැනී කෙනෙක් වගේ එයාට කියනවා පාලියෙන් ආර්යාභරියා කියලා. ආර්යාව කියලා කියන්නේ ළමා තැනීට. ළමා තැනියක් වගේ ස්වාමියාව සේවකයෙක් වගේ තමන් යටතේ තියාගෙන. එහෙමයි ඉන්නවද? ස්වාමියාව යටත් කරගෙන තමන්ගේ රූප බලයෙන්, තමන්ගේ ධන බලයෙන්, තමන්ගේ කුලේ බලයෙන් තමන්ට ඉන්න පිරිසේ බලයෙන් මේ බලවත් තමන්ට තියෙන බලයෙන් ස්වාමියාව යට කරගෙන තමන්ට අවශ්‍ය දේවල් ඔක්කොම ස්වාමියාලා වුණා ඉෂ්ට කරගන්න. තමන් බොහොම සුවසේ සැපසේ සුවසේ සැපසේ ඉන සමහරලාවට gedara උයන්නේ පිහන්නේ මහත්තයා. මේ බිරිඳට කලින් අවදි වෙලා gedara උයලා පිහිලා දරුවන්ටත් කෑම ටික හදලා බිරිඳව ඇඳෙන් නැගිටවලා අතට තේක දෙන්නේත් ස්වාමියා. එහෙමයි ඉන්නවා. දැන් සමහර මේක අවස්ථාවක අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කියන එක මහත්යෙක් ඇවිල්ලා ඒ මහත්යා කියනවා අනේ ස්වාමීනි මගේ නෝනා මට සතෙක්ට වගේ කතා කරන්න කියලා. ඒතරේ මහත්යාට නෝනා කතා කරන්නේ බල්ලා බූරුවා හරක ඔය වගේ වචන කියලා. ඒ තරමටම ඇය අර අධිපති භාවයෙන් දේවත්වයෙන් සැලකිය යුතු තමන්ගේ ස්වාමියාව යට කරගෙන ඉන්නවා. මේක මහා පාපයක්. බොහෝ දෙනෙක් මං හිතන්නේ ගැන දන්නේ නැහැ පින්වත් මෑණියන්. දන්නේ නැහැ. මේක මහා පාපයක්. සසරේ කවදාවත් පිරිමි ජීවිතයක් ඇයට ලැබෙන්නේ නැහැ. පිරිමියාට අවමන් කරන, පිරිමියාට නිගරු කරන, පිරිමියාව යටපත් කරගෙන ඉන්න බිරිඳට කාන්තාවට කවදාවත් පුරුෂභාවයක් සසරේ ලැබෙන්නේ නැහැ. මහා පාපයක් ඇයි නිරය යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ තුන් දෙනාම නිරයගාමි. තව හතර දෙනෙක් ඉන්නවා. ඒ අය මරින්මත් දෙව්ලොව යනවා. ස්වාමි භක්තියෙන් යුක්තයි. පළවෙනි බිරිඳ මාතුබරියා. මාතු කියලා කියන්නේ අම්මෙක් වගේ. එතකොට තමන්ගේ ස්වාමියාව දකින්නේ තමන්ගේ දරුවෙක් වගේ. ඊටාම කරුණාවන්තයි. අනුකම්පාවෙන් යුක්තයි. සෙනෙහවන්තයි. මෛත්‍රියෙන් යුක්තයි. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවව ආදරෙන් රැක බලා ගන්නවා වගේ තමන්ගේ ස්වාමියාව ඊටාම ආදරෙන් රැක බලා ගන්නවා. ඒ තමයි මාතෘ භාර්යාව. ඇයට ස්වාමි භක්තිය තියෙනවා. ඇය මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ඊළඟට දෙවෙනි බිඳ තමයි බගිනි භාර්යා. පාලියෙන් බගිනි කියලා කියන්නේ සොහොයිරියට. කියන්නේ සහෝදරියක් නංගියක් තමන්ගේ වැඩිමහල් අයියා කෙනෙක්ට ගරු කරන්නේ අම්මා යරින්ද සලකන්නේ අම්මා යරින්ද ඒ බිරිඳ තමන්ගේ ස්වාමියාව දකින්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයෙක් වගේ. එතකොට වැඩිමහල් සහෝදරියක් ඉන්න ගුණ යහපත් නැගණියක් තමන්ගේ සහෝදරයාට බොහොම බයපක්ෂපාතී. බොහොම ලැජ්ජා බය ඇතුව ඉන්නවා. එතකොට ඒ බිරිඳත් ඒ විදිහට තමන්ගේ ස්වාමියා යටතේ ඉන්න බොහොම කීකරුයි. බොහොම සංවරයි. අන්න ඒ වගේ ස්වාමි භක්තියෙන් යුක්ත තමන්ගේ වැඩිමහල් සහෝදරයෙක්ට වගේ ගරු සත්කාර දක්වන බිරිඳ මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ඊළඟට සඛී භාර්යා. සඛී කියලා කියන්නේ යාළුවාට. ඒතර යාළුවෙක් වගේ බිරිඳක්. කියන්නේ ඒ ස්වාමියා බිරිඳ හරීම හිතවත්. හරීම මේ සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. දුකේදී සැපේදී තමන්ගේ ස්වාමියා අත්හැරලා යන්නේ නැහැ. ස්වාමියාට යම් කරදරයක් වෙනවා කියලා කියන්නේ බිරිඳ ගොඩාක් දුකටපත් වෙනවා ඒ සම්බන්ධයෙන්. යාළුවෝනේ ආන් ඒ වගේ. ඊළඟට තමන්ගේ ස්වාමියා යම්කිසි දියුණුවක් යම්කිසි සතුටක් ලබනවා නම් ආන් ඒ ඒ තැනේදී බිරිඳත් ගොඩාක් සතුට වෙනවා. එතකොට ඇය ස්වාමියාගේ පවුලට පවා හිතවත්. ඒ දෙමව්පියන්ට, ඒ ඥාතීන්ට ඇය ගොඩාක් හිතවත්. ඇය යහළුවෙක් වගේ බිරිඳක්. එතකොට ඒ බිරිඳට ස්වාමි භක්තිය තියෙනවා. ඇය මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. ඊළඟට හතරවෙනි බිරිඳ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දාසි භාර්යා. දාසි භාර්යා කියලා කියන්නේ දාසියක් වගේ වැඩකාරියක් වගේ සමහර විට ඊටාම නපුරු ඊටාම දරුණු තමන්ගේ ස්වාමියා සමග කෝප ගන්නේ නැතුව තමන්ගේ ස්වාමියාට වෛර කරන්නේ නැතිව බහිම්බස් වෙන්නේ නැතිව එකට එක කියාගන්නේ නැතිව ස්වාමියාට තරහ ගියාම තමන් සිහිල් දියක් වගේ නිවෙනවා ස්වාමියා තමන්ට නිර්පරාධි කෑ ගහගෙන එනකොට ඇය එකට එක කියන්නේ නැහැ ඇය නිහඬව ඉන්නවා ඊළඟට ස්වාමියාගෙන් නපුරු දරණු කර්කශ වචන එනකොට ඇය ස්වාමියාට මෙත්සිත වඩනවා ඇය ගොඩාක් ඉවසනවා තමන්ට එන සියලුම තාඩන පීඩන ඉවසගෙන තමන්ගේ පෞල් ජීවිතය ඇය ආරක්ෂා කරගන්නවා. ඇය වෛර බඳින්නේ මට මෙහෙම ඔබ කළා මම පරිගන්නවා ඔබේ කියලා කවදාවත් වෛර බඳින්නේ නැහැ. දාසියක් වගේ යටහත් පහත් කීකරු ඇය ඉන්නවා. එතකොට ඒ දාසි භාර්යාවට ප්‍රතිභක්තිය තියෙනවා. ඒ ප්‍රතිභක්තිය නිසා ඇය තුළ තියෙන අපමණ ගුණ නිසා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එහෙනම් පින්වත්නි, පති භක්තිය තියෙන බිරිඳක් කියලා කියන්නේ එක්ක ස්වාමියාට අම්මෙක් වගේ වෙන්න ඕනේ. පති භක්තිය තියෙන බිරිඳක් කියලා කියන්නේ එක්ක තමන් විවාහ වෙලා ඉන්න තමන්ගේ ස්වාමියාට සහෝදරියක් වගේ සැලකන්න ඕනේ. පති භක්තිය තියෙන බිරිඳක් කියලා කියන්නේ තමන්ගේ ස්වාමියාට යෙහෙලියක් වගේ සැලකන්න ඕනේ. පතිභක්තිය තියෙන බිරිඳක් කියලා කියන්නේ. තමන්ගේ ස්වාමියාගෙන් එන දරුණු කර්කශ පීඩා මැද්දේ මෙත් සිතින් ඉවසන දාසියක් වගේ බිරිඳක් වෙන්න ඕනේ. ආන් ඒ බිරින්දෑවරුන්ට ඒ උතුම් පතිභක්තිය නිසා මෙලොවත් ජය ගන්නවා පරලොවත් ඇයට අනිවාර්යයෙන්ම දෙව්ලොව සුගතිය හිමි වෙනවා මේ නිර්ණායක ඔස්සේ යමින් පින්වත් මෑණියන් වහන්සේ අපට පහදා දුන් ආකාරයට මේ සඳහන් කරන කරුණු කාරණා ඔබ ඔබේ ජීවිතයට ගලපාගෙන ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ මොන ආකාරයේ බිරිඳක්ද කියලා. ඔබ හිතනවා නම් ඔබ නිරේගාමී බිරිඳක් වෙනවා කියලා ඒ අදහස ඒ සිතුවිල්ල දැන්මම වෙනස් කරගෙන ඔන්න ඔබට පුළුවන් පින්වත් මෑණියන් වහන්සේ අපට පහදා දුන්නු කරුණු ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබ දෙව්ලොව උපතකට හේතු වාසනාව වෙන හිමිකම් කියන ඒ බිරිඳක් විදිහට කටයුතු කරන්නට. ඉතින් පින්වත් මෑණන් වහන්සේ අපි මේ භාර්යාව ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ කවදාවත්ම මේ චරිතය ගැන මේ චරිත කතාව ගැන කතා කරනකොට පොන්චි කාලේ ඉඳලම කියවීම් තුළ අපි බොහොම ඉහලින් ගරු කරන සහ කවදාවත් සම කරන්න බැරි අසමසම ගුණයන්ගෙන් යුක්ත කුණ කාන්තා චරිතයක් තමයි යශෝදරා දේවිය කියලා කියන්නේ. පින්වත් මෑණියන් වහන්සේ මේ ආශ්‍රයෙන් මේ චරිත කතාව ගැන කතා කරොත් අපිට මේ වැඩසටහනත් කාල වේලාවත් මදි වෙයි. හැබැයි අපිට පුංචි කරුණු කාරණා ටිකක් එකතු කරන්න පුළුවන් වේවි. ඔව්. ඇත්තටම තිරේෂා විනාඩි 5කින් 10කින් ඇගේ ಗುಣ අපිට කතා කරන්න බෑ. ඒක සාරාංශ කරනවා කියන එකත් හරිම දුෂ්කර දෙයක්. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනය තුල යශෝදරාවන් තරම්ම උත්තරීත කාන්තාවක් මේ ලෝකෙට අතීතේ පහළ වෙලත් නැහැ. අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. ඇත්තටම බිරිඳකට ගත ගත හැකි ආදර්ශ අප්‍රමාණයි යශෝදරාවක චරිතය තුල. සාරා සංඝ කල්ප ලක්ෂයක් පුරාවට අප මහ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එනකොට ඒ පාරමී පූර්ණයට සෙවණැල්ලක්සේ ළඟ හිටියේ යශෝදරා. අප මහා බෝසතාණන් වහන්සේට දාන පාරමිතාව පිරීම පිණිස තමන්ගේ බිරිඳ තව කෙනෙකුගේ බිරිඳක් හැටියට දන් දුන්න වාර අපමණයි. කවදාවත් ස්වාමියා ගැන වැරද්දක් හිතුවේ නැහැ. දාන පාරමිතාව උදෙසා අනුන්ගේ දාසියක් හැටියට තමන්ගේ ආදරණීය බිරිඳ දන් දෙනකොට ස්වාමයා කෙරෙහි අහිතක් ඇති කරගත්තේ නැහැ. ඊළඟට දරුණු රාක්ෂයින් අමනුෂ්‍යයන්ට දන් දෙනකොට ඒ යක්ෂයෝ ඇඟ සොලව සොලවා මස් කඩ කඩා කනකොටවත් යශෝදරාව මේ බෝසතාණන් වහන්සේ කෙරෙහි අහිතක් ඇති කරගත්තේ නැහැ. ඊළඟට අම්මට තමන්ගේ පණනල වගේ දරුවෝ දෙන්න. දාන පාරමිතාව වෙනුවෙන් දරුවෝ දන් දෙනකොට ස්වාමියාට දෙස්දෙවුල් කිව්වේ නැහැ. හැම වෙලේම තමන්ගේ ආදරණීය ස්වාමියාගේ උතුම් සර්වඥතා ඥානය උදෙසා සම්බුද්ධත්වයේ උදෙසා ඇය තුලාවක් වගේ තරාදියක් වගේ අප මහ බෝසතාණන් වහන්සේට සම සමව ඉඳගෙන උපකාර කළා. ඊළඟට අපි අහලා තියෙනවා ගොඩාක් ජාතක කතාවල අපගේ මහ බෝසතාණන් වහන්සේ සැප සම්පත් රජ සැප සම්පත් අතහැරලා වනගත වුණා කියලා. ඒ හැම අවස්ථාවකදීම තනි නොදැනියට සෙවණැල්ලක් වගේ යශෝදරාව ගියා. ඒ කිසිම අවස්ථාවකේ වනාන්තරය තුල බෝසතාණන් වහන්සේගේ බඹසර සීලයට කවදාවත් යශෝදරාව අනතුරු කළේ නැහැ. බලපෑම් කළේ නැහැ. පෙළඹවුවේ නැහැ. ඒ තරම්ම ඇය උපකාර කළා. හරියට මේ යම් කිසි පුද්ගලයෙක්ට ධන දාන්‍ය සහිත භාණ්ඩාගාරයක් තියෙනකොට ඒ ධනය සහිත භාණ්ඩාගාරය ආරක්ෂා කරන්නේ යම් අයුරුන්ද? අපගේ මහා බෝසතාණන් වහන්සේගේ කුසල් නම් වූ භාණ්ඩාගාරය ආරක්ෂා කරපු ආරක්ෂකයා තමයි යශෝදරා කියලා කියන්නේ. ඊළඟට තිරේෂා මේ අපගේ මහබෝසතාණන් වහන්සේ නොයෙක් සොර සතුරන්ට අහුවෙච්ච අවස්ථාවලට සල්ලාල ස්ත්‍රීන්ට අහුවෙච්ච අවස්ථාවල් වල තමන්ගේ කනකර ආභරණ වස්ත්‍ර ධනය දීලා මහබෝසතාණන් වහන්සේව බේරගත් අවස්ථා අපමණයි. ඊළඟට තිරේෂා අපගේ මහ බෝසතාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 12ක් හෝ අසංකේය කල්පලක්ෂ 8ක් වගේ දීර්ඝ කාලයක් තුල පූර්ණය කළ යුතු පාරමී ධර්මයන් අසංකේය කල්පලක්ෂ 4ක් වගේ කෙටි කාලයක් තුල සම්පූර්ණ කළේ යශෝදරාවන්ගෙන් ලැබුච්ච උපකාර නිසා ඒ තරමටම ඇය තමන්ගේ ස්වාමියාට සසර පුරාවට දිවි පිදුවා. ඒ වගේම මේ අවසාන ජීවිතේ අවසාන ජීවිතේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ යශෝදරා ගියේ නෑනේ බුදුරජාණන් වහන්සේව දකින්න. ඇය සත්‍යක්‍රියා කළා. මම මගේ ස්වාමියාට මම වරදක් කරලා නැහැ. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක් නම් මං ඉන්න තැනට භාග්‍යතුන් වහන්සේ මාව හොයාගෙන වඩිත්වා කියලා ඇය තමන්ගේ කාමරයෙන් එළියට ගියේ නැහැ. අපගේ භාග්‍යතුන් වහන්සේ ඇය ඉන්න සිරියාන් ගබඩාවට වැඩම කළා. ඒ වෙලාවේ අර නික්ලේශීව අපමහා බුදුරජාණන් වහන්සේගේ ඒ පරම පාරිශුද්ධ සිරිපා සංගල දෝතින් බදාගෙන ඇය පැය ගාණක් හැඬුවා. කඳුළු වලින් ඒ සිරිපා දෝවණය කළා. ඒ වෙලාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ ඇයව නතර කළේ නැහැ. ඒ විදිහට ඇය ඇගේ දුක පිටකලේ නැත්නම් පපුව පැලිලා ඇය මරණයටපත් වෙනවා. අඬලා අඬලා අඬලා ඇය එක බිඳ බිඳ ඉන්නකොට සුද්ධෝදන රජතුමා තමන්ගේ ආදරණීය ලේලියගේ ගුණ කියනවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රජගෙයින් ගිහිල්ලා ඈත වනේ තපස් රකින්නවා කියලා ආරංචි වෙලා මේ මගේ දියණිය ඇය සියලු කනකර ආභරණ සලුපිලි ඉවත් කරලා කසාවතක් පුරවගත්තා. ඔබ වහන්සේ තනි වේලක් වළඳනවා එක වේලෙන් වැඩ ඉන්නවා කියලා දැනගෙන මේ අශෝදරාව එක වේලක් ආහාර අනුභව කළා. ඔබ වහන්සේ ගස් යට සැතපෙනවා කියලා දැනගෙන යශෝදරාව මේ සුව පහසු විල්ලුද ඇතුරුකු මේ ඇඳේ සැතපෙන්නේ නැතුව බිම සැතපුණා. ඊළඟට මෑ කොයිතරම් සුන්දර ස්ත්‍රියක්ද මෑට ඔබ වහන්සේ ගියාට පස්සේ නොයේක් රජවරුන්ගෙන් විවාහ යෝජනා පැමිණියා. නමුත් ඇය ඔබටම දිවි පුදලා ඇය තනිව ඉන්න තීරණය කළා. ඒ වගේම මගේ පියා සුප්පබුද්ධ රජතුමා මගේ සහෝදරයා දේවදත්ත මෑව නැවතත් තමන්ගේ පිය රජ මාලිගාවට කැඳාගෙන යන්න හදපු වෙලාවේ ඇය අපිව අත්හරින්න නැතුව අපිත් එක්ක හිටියා. ඒ තරමටම ඔබ වහන්සේට දිවි පූජා කරලා මේ අවුරුදු 7ක් මේ දුක ඉවසගෙන හිටියා. මෑයට සැනසෙන්න තිබ්බේ එක දෙයයි. ඒ තමයි ඔබ වහන්සේගේ ලේයින් හැදිච්ච රාහුලයන්ගේ මුහුණ දැක දැක මෑ සැනසුණා. ඉතින් ওই විදිහට කියනකොට අපගේ භාග්‍යතුන් වහන්සේ ඡන්ද කින්නර ජාතකය ඉස්මතු කරලා තිරිසන් ජීවිතේ පවා මෙය ස්වාමියාට දිවි පුදලා ස්වාමි භක්තියෙන් යුක්තව සිටියා කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ වෙලාවේ ඡන්ද කින්නර ජාතකය දේශනා කරනවා. ඉතින් ඇගේ ಗುಣ කියලා අවසන් කරන්න බෑ. ඉතින් මේ විදිහට සාරාංශ කරලා දක්වන්න පුළුවන්. පින්වත් මෑණියන් වහන්සේ හැම කියනකොට කොයිතරම්නම් උත්තරීතර චරිතයක්ද කියලා හිතනකොටත් මේ වර්තමාන සමාජයේට වර්තමාන පරපුරට කොයිතරම්නම් ආදර්ශ ඇයිගෙන් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා හිතනකොටත් බොහොම සතුටක් ඇති වෙනවා හිතේ. පින්වත් වැණියන් වහන්සේ අපිට තියෙන කාල වේලාවත් බොහොම සීමිත වෙලා තියෙනවා. අපි කතා කරම පින්වත් වැණියන් වහන්සේ දැන් වර්තමානයේදී බිරිඳකකින් ඉටු වෙන්නට ඕන යුතුයකම් වගකීම් පිළිබඳව අපි අවසාන වශයෙන් මේ මාතෘකාව ඔස්සේ කතා බහ කරමු වැණියන් වහන්සේ. ඔව් ඇත්තටම පින්වත්නි මේ වැඩසටහන පුරාවට ඔබ හොඳ මනා සිහියෙන් මේ වැඩසටහනට සවන් යොමු කළා නම් මේ වැඩසටහන පුරාම බිරිඳක් හෝ ඔබට ඔබේ යුතුයකම වගකීම ඔබට මතක් වෙන්නේ නැති. තමන්ගේ දුර්වලතා මතක් වෙන්නේ නැති. ඇත්තටම ඔබ මේ වර්තමානයේ ගත කරන බිරිඳක් හැටියට ඔබ කොයිතරම් කාර්යබහුල වුණත් ඔබ කොයිතරම් අවිවේකී වුණත් ඔබ රාජකාරී බොහෝමයක් දරන සමාජයේ ඉහළ ඉහළ රාජකාරියක් කරන ඉහළ නිලතර දරන බොහොම වැදගත් චරිතයක් වුණත් ඔබ ස්වාමියාට හිස නමන්න ස්වාමියාට ගරු කරන්න ඕනි. ඔබට වඩා උගත්කමින් අඩු වෙන්න පුළුවන්. ඔබට වඩා ධන සම්පත් වලින් අඩු වෙන්න පුළුවන්. කුලමලයෙන් ස්වාමියා අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආරක්ෂා කරන ඔබට රැකවරණය පිණිස සිටින ඔබේ దేవතාවයා තමයි තමන්ගේ ස්වාමියා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ආభాෂයලත් ඔබ මේක සාම්ප්‍රදායික හනමිටි අදහසක් කියලා අත්හරින්න එපා. අනිවාර්යෙන්ම තමන්ගේ ස්වාමියාට ගරු කරන්න ඕන. ඒක ඔබේ යුතුයකමක් සහ වගකීමක්. ඒ වගේම පෞල් ජීවිතයේ සාර්ථකත්වය අසාර්ථකත්වය රඳා පවතින්නේ බිරිඳ මත. එතකොට ඔබ ඒ කාර්යබහුල ජීවිතය තුළ කොහොම හරි විවේකය අරගෙන ඒ කාලය කළමනාකරණය කරනගෙන තමන්ගේ ස්වාමියාට තමන් අතින් වෙන්න ඕන යුතුයකම් වගකීම් ටික ඉෂ්ටකරනද පසුබට වෙන්න එපා. කවදාවත් ස්වාමියාට ආහාර ටික උයලා දෙන්න මැලි වෙන්න එපා. ස්වාමියාට තේ කෝපය හදලා අතට දෙන්න මැලි වෙන්න එපා. ඒක ඔබට මදි පුංචිකමක් නෙමෙයි. බිරිඳක් හැටියට ආදරණීය බිරිඳක් හැටියට සෙනෙහවන්ත බිරිඳක් හැටියට ඔබෙන් ඉටුවිය යුතු යුතුයකමක් සහ වගකීමක්. ඒ වගේම හැම වෙලෙම Tamanගේ අදහස, Tamanගේ මතයම ඉෂ්ට කරගන්න හදන්න එපා. තමන්ගේ ස්වාමියා මේ පවුලේ සාර්ථකත්වයේ යම්කිසි සිදුවීමක් කෙරෙහි ස්වාමියාගේ අදහස් සහ යෝජනාවට තීරණයට බිනිදක් හැටියට ඔබ ගෞරව කරන්න ඕනි. ඒ ස්වාමියාගේ ඒ තීරණවලට අදහස්වල දක්වන ගෞරවාන්විත භාවය නිසා ස්වාමියා નિરાයාසයෙන්ම ඔබට ගරු කරනවා. මොකද ඔබ කීකරු බිරිඳක් කියලා ස්වාමියාගේ හිතේ ඔබ කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමත් එක්ක තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳට පියෙක් දියණියකට ආශිර්වාද කරනවා වගේ ඔහු ඔබට ආශිර්වාද කරනවා. ඉතින් ආන් ඒ නිසා තිරේෂා ඇත්තෙන්ම වර්තමාන බිරිඳක් තුල තිය දකින්න තියෙන මේ අඩුපාඩුකම් සකසාගෙන තමන්ගෙන් වෙන්න ඕනේ යුතුයකම වගකීම් ඉෂ්ට කරලා විශේෂයෙන්ම පතිවත පිරිසිදුවට ආරක්ෂා කරමින් ඊළඟට ස්වාමියාගෙන් තාඩන පීඩන විඳිනව නම් ස්වාමියා කෙරෙහි වෛරසිතක් ඇති කරගන්නේ නැතිව මේක මම දායාද කරගත්ත කර්මයයි කියලා සිහි කරලා මෙත් සිතින් ඉවසනවා නම් ඔබ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන යහපත් සෙනෙහවන්ත බිරිඳක් කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. අද දවසේදී අපි කතා බහ කළේ යහපත් බිරිඳක් ප්‍රිය බිරිඳක් විදිහට ඔබ කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ මේ ධර්මයේ තුල ඕනෑතරම් ඔබට ලබා ගන්නට හැකි ආදර්ශයන් තියෙනවා මේ දේවල් ඔබේ ජීවිතයට ළඟා කරගන්න එකතු කරගන්න අද දවසේදී පින්වත් මෑණියන් වහන්සේත් අපට ඒ සඳහා හොඳ මාර්ගෝපදේශනයක් ලබා දුන්නා ඉතින් ඒත් එක්කම වැඩසටහන නිමා කරන්නට අපිට කාල වේලාව ඇවිත් තියෙනවා. නමුත් පින්වත් මෑණියන් වහන්ස ගැටළු යොමු වෙලා තියෙනවා අපිට තියෙන කාල වේලාවත් එක්ක මේ ගැටළු යොමු කරන්නට යම් විදිහකින් කාලය අපිට හරස් වෙලා තියෙනවා. නමුත් අවසාන වශයෙන් එකම එක ප්‍රශ්නයකට අපි අවස්ථාව ලබා දෙමු. පින්වත් මෑණින් වහන්සේ මේ ගැටලුව යොමු වෙලා තියෙන්නේ මට අනිත් අය කරන දේම කරන්න හිතෙනවා. හැබැයි මම දන්නවා ඒක නරකයි කියලා, ඒක වැරදි කියලා. ඒත් මගේ හිත හැම වෙලාවෙම හරිම චංචල වෙලා මේ දෙයට කැමැත්තක් අකමැත්තක් නිරතුරුවම හිතෙනවා. ඉතින් මේ දේවල් වලට නිරතුරුවම පෙළඹෙන්න ඕනේ කියලා අදහසක් එනවා කියලා තමයි ගැටලුව යොමු කරලා තියෙන පින්වත් මෑණියන් වහන්සේ. මේකේ උදාහරණ විදිහට දක්වලා තියෙන්නේ යම් විදිහකින් තව කෙනෙක් විලාසිතාවක් කරනවා දැක්කම ඒකට ආස හිතෙනවා. ඒ කෙනාගේ රූප ස්වභාවය දැක්කම මටත් ඒ වගේ වෙන්න තියෙනවා කියලා හිතනවා. හැබැයි ඒක Tamanට ගැළපෙන්නේ නැහැ. සුදුසු නැහැ සමාජයට සංස්කෘතියට කියලා මේ කාරණා සියල්ලක්ම දන්නවා. හැබැයි නිරන්තරයෙන්ම හිත මේක පිළිගන්නේ නැහැ කියලා කාරණාවක් තමයි තියෙන පින්නතේ ඇත්තටම මේ ඒ විදිහ අදහසක් සිතවිල්ලක් කෙනෙකුගේ හිතේ ඇති වෙනවා නම් ඒක යාගේ හිතට මානසික පීඩාවක් බාටපත් වෙනවා. ඒ කියන්නේ තව කෙනෙකු අනුකරණය කරන්න හිතේ ඇති වෙන කැමැත්තනේ. ඒතර යම් කෙනෙකුගේ යම්කිසි ගුණයක් Taman අනුකරණය කරන්න උත්සාහ කරනවා නම් ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අනේ අරයා මෙත් සිතින් ඉන්නවා. අනේ මට තරහ යනවනේ. ඇයි මට මෙත් සිත වඩන්න බැරි? අරයා අනිත් අයට උපකාර කරනවා. මම කාටවත් උපකාර කරන්නේ නැහැ. එහෙනම් මමත් අර කෙනා වගේ මං අන් අයට උපකාර කරනවා. මේ වගේ තව කෙනෙක් තුළ තියෙන ගුණයක් අනුකරණය කරන්න උත්සාහ කිරීම හිතට පීඩාවක් ඇති වෙන්නේ නැහැ ටීරේෂා. නමුත් තව කෙනෙකුගේ බාහිර රූපය හෝ ඒ විලාසිතාවන් හෝ එයා කරන කියන දේවල් අනුකරණය කරන්නට ගියොත් ඒක මානසික පීඩාවක්. ඇය නොදැනුවත්ව තරඟයකට පෙළඹෙනවා. ඇතැම් විට ඇය කවදාවත් තෘප්තිමත් වෙලා නවතන එකකුත් නෑ. කවදාවත් තෘප්තිමත් වෙන්නේ නෑ. ඊළඟට ඒ අනිත් චරිතය කරන දේ හොඳද නරකද කියලා හොයලා බලන්නේ නැතුව අන්දානුකරණයෙන් ඒක අනුකරණය කරන්න ගිහිල්ලා විපතටපත් වෙනවා. මේ වෙලාවේ මට කතාවක් මතක් වෙනවා. ඒ විදිහට අනුකරණය කරන්න ගිහිල්ලා කොණ්ඩ විලාසිතාවන් අල්ලපු ගෙදර එක්කනත් එක කොණ්ඩ විලාසිතාවන් අනුකරණය කරන්න ගිහිල්ලා දැන් ඇය අනිත් අල්ලපු ගෙදර කෙනා දාන දාන කොණ්ඩ විලාසිතාව මෙයත් කරනවා. දවසක් අල්ලපු ගෙදර මේ තරුණිය කොණ්ඩේ නමලා කොණ්ඩේ මේ උරහිස් වලට තරම් කොට කරලා විලාසිතාවක් දාගෙන යනවා. ඒතකොට මේ තරුණිය හිතන්නේ ඇය කොණ්ඩේ කැපුවා කියලා. ඇය පහුවෙන්දම තමන්ගේ ලස්සන දිගු වර්ලස කපලා දානවා. පහුවෙන්ද බලනකොට අල්ලපු ගෙදර එක්කන ආයෙමත් අර දිගු කොණ්ඩේ වනවන යනවා දකිනවා. අනුකරණය කරන්න ගියොත් ඕන්න ඕක තමයි වෙන්නේ. Taman දුකටපත් වෙනවා. Taman පීඩාවටපත් වෙනවා. ඒ නිසා ඔබ තව කෙනෙකුගෙන් යමක් අනුකරණය කරනවා නම් ಗುಣධර්මයක් විතරක් ගන්න. මනසට පීඩාවක් ඇතිවන අසහනයක් ඇතිවන දේවල් අනුකරණය කරන්න යන්න එපා. ඒක අනතුරක්මයි. කාන්තාවක් විදිහට ඔබේ සාර්ථකත්වයට වගකිය යුත්තා වෙන කවුරුත් නෙමෙයි ඔබමයි. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගෙන යහපත් අයුරෙන් Tamanගේ ජීවිතය ගත කරන්න කියන කාරණාව අපි ධම්සරණී සදහම් පිළිසඳර තුළින් ඔබට මතක් කරනවා. ඉතින් අද දවසේදී පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ස්ථානයට වැඩම කරලා අපිට අද දවසේදීත් බොහොම හොඳින් අවවාද අනුශාසනා ලබා දීම සම්බන්ධයෙන් මේ ගෞතම බුදුසසුන තුළදී මුලින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ සියලුම පින් හේතු වේවා වාසනාව වේවා අනුමෝදන් වේවා කියලා. ඉතින් අද දවසට ධම්සරණේ සදහම් පිළිසඳර නිමා කරන්නට කාල වේලාව වෙවිත් තියෙනවා. නමුත් යනට මත්තෙන් අපි ඔබට මතක් කරන්නට ඕන අපේ ලිපිණය ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ලිපි යෝජනා අදහස් මේ සියල්ලක්ම යොමු කරන්න ගැටලු තියෙනවා නම් ඒ සියලුම ගැටලු වලට පින්වත් මෑණියන් වහන්සේ සෝදානමින් ඉන්නවා ඔබට පිළිතුරු ලබා දෙන්නට අපි හැම කෙනෙක්ම කාන්තාවන් විදිහට මේ සමාජයේ නියෝජනය කරන පිරිසක් විදිහට බොහොම හොඳින් මේ සමාජය තුළ කටයුතු කරන්නේ කොහොමද කියන ඒ සියලුම ගැටලු වලට අපි විසඳුම් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා ඔබට හැකියාවක් තියෙනවා අපට ඔබේ ගැටලු ප්‍රශ්න ඒත් එක්කම ඔබේ අදහස් යෝජනා මේ සියල්ලක්ම යොමු කරන්නට මම මතක් කරන්නම් අපේ ලිපිණය නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල තමයි අපේ ලිපිණය මේ ලිපිණයට ඔබේ ලිපි අදහස් අපට යොමු කරන්න එසේනම් අද දවසට අපි සමග යනවා දම්සරණී සදහම් පිළිසඳරින් ලැබෙන සතියේදීත් ඉරිදා දවසේදී ඔබව මුණ ගැසීමේ බලාපොරොත්තු බලාපොරොත්තු වෙන්නේ. ඒ වාග්්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධ